ලිපිනේ පදිංචි හේමාම හේමාමරසිරි මැතිණිය එතුමියගේ අරමුණු හැටියට සඳහන් කරන්නේ මාස 3කට එහා පැත්තේදී අභාවයටපත් වුණ සිසිල් අමරසිරි ඉංජිනේරු මහත්මයා සිහිපත් කරලා එතුමන්ට පුණ්‍යානුමෝදනාවන් සිදු කරන්නටත් අවුරුදු 5කට එහා පැත්තේදී අභාවයටපත් වුණ සුගී අමරසිරි තරුණ මහත්මයා සිහිපත් කරලා එතුමන්ට පුණ්‍යානුමෝදනාවන් සිදු කරන්ද ලියනගේ පවුලේ දෙමාපියන් ඇතුළු ඥාතීන්ට අමරසිරි පවුලේ දෙමාපියන් ඇතුළු ඥාතීන්ට පුණ්‍යානුමෝදනාවන් සිදු කරන්නට බලාපොරොත්තු වෙනවා. පවුලේ සුජීවත්ව වාසය කරන හැම දිනාටම ආශිර්වාද කරන්න බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම මෙම පුරාණ විහාරාධීශවර වැඩ සිටින පොළොන්නරුවේ සුමනසාර ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඇතුළු ගෞරවනීය ස්වාමින් වහන්සේලාට ආශිර්වාද කරන්න අද මේ ධර්ම දේශනාව ශ්‍රවණය කිරීම සඳහා මේ අවස්ථාවට සැපැමිණි මේ හැම දිනාටම ආශිර්වාද කරන්න ලෝකවාසී සත්පුරුෂ හැම දිනාටම ආශිර්වාද කරන්ද හේමාමරසිරි මහත්මිය බලාපොරොත්තු වෙනවා. පින්තුනි මා ධර්ම දේශනාව සඳහා මාතෘකා කළ මේ ගාථාව සම්මා සම්බුදු පියාණන් වහන්සේ චක්කුපාල මහරහතන් වහන්සේ අරමුණු කරගෙන දේශනා කරපු ගාථාවක්. මම හිතනවා මේ ගාථාව මේ පිනතුන් හැම දිනාටම කටපාඩම් ගාථාවක්. මේ ගාථාව නොදන්න කෙනෙක් මේ බෞද්ධ සමාජය තුළ ඇත්තේ නැහැ. පිනතුනේ මේ ගාථාවේ කියවෙන්නේ චිත්ත ස්වභාවය පිළිබඳවයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය සිත මුල් කරගත්ත ධර්මයක්. අපේ මේ කායික වාචසික මානසික හැම ක්‍රියාවක් සිදුවන්නේම සිතට අනුකූල වීම වශයෙන් කායද්්වාරික වාග්ද්වාරික මනෝද්වාරික කියන මේ කර්මද්්වාර ක්‍රියාත්මක වෙන්නේ සිතට අනුවයි සිතත් එක්ක උපදින චේතනාවට අනුකූල වීම වශයෙන් තමයි කය වචනය ක්‍රියාත්මක වෙන්නේ මනෝද්වාරික කර්ම කෙරෙන්නේ මේ පිනතුන් දන්නවා යම් විටක විඥාණය පහ වුණොත් ආයේ මේ කයට ක්‍රියාත්මක වෙන්න පුළුවන් කමක් නැහැ. මේ කය ක්‍රියාත්මක කරන ශක්තිය සිත. දැන් මේ පින්නත් පිරිස ওই විදිහට තැම්පත්ව තියලා තියෙන්නේ ওই පිනතුන්ගේ හිත. ඔතනින් නැගිටින්න උපකාර වෙන්නේ සිත. නැගිටලා යන්න උපකාර වෙන්නේ සිත. කතා කරන්න උපකාර වෙන්නේ සිත. මනසින් එක එක එක එක මනෝද්වාරික කර්ම කරන්න මුල් වෙන්නේ සිත. ඒ නිසා මේ සිත පිළිබඳව අප හොඳින් තේරුම්ගෙන කටයුතු කරන්නට ඕනේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ යම් කිසි කෙනෙක් මේ සිත කිලිටි කරගෙන යම් ක්‍රියාවක් කරනවා නම් කායිකව වාචසිකව මානසිකව ඒක අකුසල කර්මයක් හැටියට ඒක කිලිටි කළු කර්මයක් හැටියට තමයි බුදු පියාණන් වහන්සේ දේශනා කළේ. යම්කිසි කෙනෙක් මේ හිත හොඳට පිරිසිදු කරගෙන කායික වශයෙන්, වාචික වශයෙන්, මානසික වශයෙන් යම් කර්මයක් කරනවා නම් ඒක සුදු කර්මයක්, යහපත් කර්මයක්, කුසල කර්මයක් හැටියට භාගතුන් වහන්සේ දේශනා කළා. කුසල කර්මයේ විපාක සැපසහගතයි. අකුසල කර්මයේහි විපාක දුක් සහගතයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ නිතර නිතර අනුශාසනා කළේ කත්තබ්බං කුසලං පුලුවන් තරම් කුසල කරන්න කියලා. පුලුවන් තරම් පින් කරන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. පිනට බය වෙන්න එපා කිව්වා. කුසලයට බය වෙන්න එපා. පින කුසලය කියන්නේ සැපයට කියන තවත් නමක් හැටියට භාගතුන් වහන්සේ අපිට අනුශාසනා කළේ. මේ මනුස්ස ලෝකේ ඉපදුනේ සංසාර ජීවිතේ කරගත්ත කුසලයක විපාකයක් ඇටියෙට. දැන් ඔය පින්නතුන් කියනවා නේද වෙලාවකට? මොකද්ද මේ ජීවිතේ ගෙවන කරුණ කියලා? ඔය පින්නතුන්ලා දැන හරි නොදැන හරි ඒ කියන්නේ බුදුබණ. ධර්මානුකූලව කල්පනා කළ බැලුවොත් මේ මනුස්ස ලෝකේ මේ ජීවිතය අප හදාගත්ත නෙවෙයි වෙන කෙනෙකුන් නිර්මාණය කළාත් නෙවෙයි අප මේ ජීවිතේ හදාගත්තා නම් දැන් ඔය පින්තුන් හිතලා බලන්න මේ ජීවිතයේ මොනවද අපි තීරණය කළේ මේ ඇස් දෙක අපිට තීරණය කළේ කන් දෙක අපිට හදාගත්තේ අපිට තීරණය කළේ. නාසය, මූණ, අතපය, ශරීර වර්ණය මේ එකක්වත් Taman තීරණය කරගත්තද? Taman හදාගත්තද? ඇස හෝ කන හෝ නාය දිව ශරීරය මනස කියන මේ ආයතන හයෙන් එකක්වත් ජීවිතය කියන්නෙම මේ ආයතන හයේ එකතුවට ඇස කරනාසය දිව ශරීරය මනස කියන ආයතනහි එකතුවර තමයි ජීවිතය කියලා කියන්නේ. එතකොට මේ ආයතනහයි ජීවිතය අපි කවුරුවක්වත් හිතලා හදාගත්තා නෙවෙයි. අපි කවුරුහරි හිතලා හදාගත්තා නම් මේ ජීවිතේ මෙහෙම නෙවෙයිනේ හදාගන්නේ. මීට වැඩිය හාත්පසින්ම වෙනස් විදිහට තමයි මේ ජීවිතේ හදාගන්නේ. ඔය පින්න දුන්න පුළුවන්කමක් ලැබුණා නම් ඔය පින්න තුන්ගේ කන් දෙක හදාගන්න. ඔය විදිහට දහදා ගන්න. ඔය පින්නතුන්ට පුළුවන් වුණා නම් නහය හදා ගන්න. ඇස් දෙක හදා ගන්න. මූණ හදා ගන්න. ඔය විදිහට හදා ගන්නවා. ඔයිට වැඩිය වෙනස් විදිහට හදා ගන්න. ඔයිට වැඩිය තවත් ලස්සන විදිහට තමයි හදා ගන්න. අපිට පුළුවන්කමක් ලැබුණා නම් මේ ජීවිතේ මේ ශරීර වර්ණය තීරණය කරගන්න. ශරීර හැඩය තීරණය කරගන්න. මේ විදිහට හදාගන්න. නෑනේ. එතකොට තේරුම් ගන්නට ඕන මේක තමන් කරගත් එකක් නෙවෙයි. ඒ වගේම අනුන් කරපු එකකුත් නෙවෙයි. වෙන කෙනෙක් විසින් නිර්මාණය කළා නෙවෙයි. වෙන කෙනෙක් විසින් හැදුවා නෙවෙයි. මේ ජීවිතේ ඉපදුනේ මේ මනුස්ස ලෝකේ මෙහෙම සකස් වුනේ අතීත කර්මයක විපාකයක් හැටියට. මේ මනුස්ස ලෝකේ මිනිස්සෙක් හැටියට උපදින්න උපකාර වෙන්නේ කාමාවචර කුසල. මනුස්ස ලෝකේ පින්වත්නි අඳගොළු බිහිරිව හෝ උපදින්නේ ඒකාන්ත වශයෙන් කුසලයක විපාකයක්. ඇවිද ගන්න බැරි කෙනෙක් හැටියට හරි උපදින්නේ කුසලයක විපාකයක් හැටියට. ඒ කුසලයේ උස්පහත්කම් තියෙනවා. ඒ කුසලයේ මාර්ගතා තියෙනවා. එතකොට ඒකාන්ත වශයෙන් අපි මේ ජීවිතේ ගෙවලා මැරෙනවා. මේ ජීවිතේ හදාගත්තේ අප නෙවෙයි මේ ජීවිතේ කර්මයක විපාකයක් වගේ නැවත භවයක් සකස් වෙනවා. නැවත උපත සකස් වෙනවා. ඒ උපත අපිට හිතලා හදාගන්න බෑ. හේතු සකස් වුණොත් භවයේ සකස් වෙනවා. අදාළ භවයේ සකස් වෙනවා. තිරිසන් ලෝකෙ උපදින්න හේතු සකස් වුණොත් තිරිසන් ලෝකෙ උපදිනවා. මනුෂ්‍ය ලෝකෙ උපදින්න හේතු සකස් වුණොත් මනුෂ්‍ය ලෝකෙ උපදිනවා. දිව්‍ය ලෝකෙ උපදින්න හේතු සකස් වුණොත් දිව්‍ය ලෝකෙ උපදිනවා. නිරයන්න හේතු සකස් වුණොත් නිරය උපදිනවා. එතකොට හේතුන්ට අනුකූල වීම වශයෙන් කරගන්න කුසල කුසල ධර්මවල ඉදිරිපත් වෙන ආකාරය අනුව ඊළඟට ඒකාන්ත වශයෙන්ම උපතක් සකස් වෙනවා. උපප්‍රාප්ති භවය ඒකාන්ත වශයෙන්ම සකස් වෙනවා කියනවා. ඒ නිසා මේ ජීවිතේ සැනසෙල්ලේ ජීවත් වෙන්න සාංශාරික ජීවිතේ සුවපත් කරගන්නත් භාගතුනාසේ දේශනා කරපු පුතුම් නිර්වාණ ධාතුව සාක්ෂාත් කරගන්නත් කුමක්ද කළ යුත්තේ? පුළුවන් තරම් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු විදිහට කුසලස්ස උපසම්පදා කුසල් උපදවගෙන වාසය කරන්න ඕනේ. කුසල් උපදවාගෙන වාසය කරන කෙනාගේ කය යහපත් ක්‍රියාත්මක වෙනවා. වචනය යහපත් ක්‍රියාත්මක වෙනවා. මනස යහපත් ක්‍රියාත්මක වෙනවා. ගාථාවේ තියෙනවා මනෝ පුබ්බංග මා ධම්මා කියලා. මනෝ පුබ්බංග මා ධම්මා. ඒකේ තේරුම මනස පූර්වාංගම වෙනවා ධර්මවලට. පින්වත්නි සිත කියන්නේ එක ධර්මයක්. සිතුවිලි කියන්නේ තවත් ධර්මතාවක්. සිතත් එක්ක එකතු වෙන ධර්ම බුදු පියාණන් වහන්සේ දේශනා කළ 52ක්. කීයක් දේශනා කළාද? 52ක්. ඒවට කියන දෙපනස් චෛතසික කියලා. හිතත් එක්ක සංප්‍රයුක්ත වෙන හිතත් එක්ක සංප්‍රයෝග වෙන ධර්මතා චිත්තාංග 52ක් දේශනා කළා. එතකොට මනෝ කියන අර්ථයෙන් මනෝ කියන වචනේ සිත පිළිබඳව භාගතුන් වහන්සේ දේශනා කළා. ඒ සිත පූර්වාංගම වෙනවා මොකටද? අර චිත්තාංග 52ට. සිතුවිලි 52ට. හරිද? එකක මනෝ පුබ්බංග මා ධම්මා කියලා. සිත පෙරට වෙනවා, සිත ඉස්සර වෙනවා අර චෛතසික ධර්ම වලට, චිත්තාංග වලට. ඊළඟට මනෝ සෙත්තා මනෝමය. මනස ශ්‍රේෂ්ඨ වෙනවා, සිත ශ්‍රේෂ්ඨ වෙනවා. එතන මනෝමය කියලා කියන්නේ අර චෛතසික 52ටමයි. ඇයි මනෝමය කියන්නේ? මනසින්ම නිපන් කියන එකයි. ඒ චෛතසික ධර්ම සකස් වෙන්නේ බාහිරේ නෙමෙයි. මනස තුළමයි සකස් වෙන්නේ. සිත තුළමයි සකස් වෙන්නේ. ඒ නිසා සිතින්ම නිපන් නිසා ඒවට කියනවා මනෝමය කියලා. මොන වගේද? ලී වලින් හදපුවාම අපි කියන ඒවට දාරුමය කියලා. රන් වලින් හදපුවම දෙයක් රන්මය කියනවා. රිදී වලින් හා රිදීමය කියනවා. ආන් මේ වගේ කියනවත් නේ. මනසින්ම ඒ ධර්ම උපදින නිසා ඒවට මනෝමයා කියනවා. එතකොට මනස පූර්වාංගම වෙනවා සිතුවිලි වලට නැත්නම් චෛතසික ධර්ම වලට. මනස ශ්‍රේෂ්ඨ වෙනවා චෛතසික ධර්ම වලට. අනිතක තේරුම් අරගන්නට ඕන මේ චෛතසික ධර්ම පිළිබඳව දැන් අපි හිතමු දැන් මේ පිනතුන්න දැන් 52ම තේරුම් කරලා දෙන්න විදිහක් නැහැ නේ කොහෙත්ම මේ වෙලාවේ. සිතට පුළුවන් පින්වත්නි අරමුණ දැනගන්න විතරයි. හිතට කරන්න පුළුවන් එකම දේ අරමුණ දැනගන්න එක. ඒ ආරම්මන රසය දැන් හිතට පුළුවන් රූපයක් අරමුණු කරන්න. රූපයක් දැනගන්න පුළුවන්. හැබැයි සිතට බෑ ආරම්මන රස ඒ රූපේ තියෙන ඉෂ්ට හෝ අනිෂ්ට හෝ ඒ රසය භුක්ති විඳින්න සිතට පුළුවන් කමක් නැත්තේ නෑ ඒ ආරම්මන රසයේ විඳීම වශයෙන් තමයි වේදනාවක් ඇති වෙන්නේ. සිතට දැය ආරමුණ හඳුනා ගන්න. ඒ ආරම්මණය හැඳිනීම වශයෙන් උපදිනවා සංඥාව. මෙන්න මෙහෙම සිතත් එක්ක එක හිතක මේ 52 මේක තියනා නෙවෙයි. ඒ ඒ සිතේ ඒ ඒ සිතට අනුකූල වීම වශයෙන් චිත්තාංග සංප්‍රයුක්ත වෙනවා. චෛතසික ධර්ම සංප්‍රයුක්ත වෙනවා. ඒවයේ ප්‍රභේද වැඩිදුර අධ්‍යයනය කරන්න කැමති පින්නතුන් පොත්පත් කියවලා ධර්ම සාකච්ඡා කරලා ධර්ම දේශනාංශ වලින් කරලා දැනගන්නට වෙනවා. එතකොට ආමර ආරම්මන රස මිදීම වශයෙන් උපදින වේදනාව, අරමුණ හැඳිනීම වශයෙන් උපදින්නා වූ සංඥාව, අරමුණ ස්පර්ශ කිරීම වශයෙන් උපදින්නා වූ ස්පර්ශය, ආන් ඒවට තමයි ධම්ම කියන්නේ, මනෝමය කියන්නේ. ඒ ධම්ම කියන නාමයෙන් මනෝමය කියන නාමයෙන් හඳුන්වන මේ චෛතසික ධර්ම උපදින්නේ සිතක් එක්කමයි. ඒක හොඳට මතක තියාගන්න ඕන. මනෝ පුබ්බංගමා ධම්මා කියපම කෙනෙකුට හිතෙන්නද පුළුවන් මනස ඉස්සෙල්ල උපදිනවා ඒ පසුව ධර්මය උපදිනායි කියලා. චිත්තාංග උපදින්නේ චෛතසික ධර්ම උපදින්නේ සිතක් එක්කමයි. ඒකට තමයි ඒකෝපාද කියලා. සිතත් එක්කම එකට උපදිනවා. ඒක Nirodha. සිත නිරුද්ධ වෙනකොට ඒත් එක සංප්‍රයුක්ත වුණ චිත්තාංගත් එහෙම්ම නිරුද්ධ වෙනවා. ඒ වගේ පැවැත්මක් නැහැ. ඊළඟට ඒකාලම්බන ඒකවත්තුක සිත ගන්න අරමුණම තමයි ඒ චිත්තාංග ගන්න. සිත රූපයක් අරමුණු කරනවා චිත්තාංග ශබ්දයක් අරමුණු කරනා නෙවෙයි. සිත අරමුණු කරන ආරම්භණයම තමයි අර ධර්ම අරමුණු කරන්න කියනවානේ. සිත උපදින වස්තු තියෙනවා. චක්කු, ඇස, කන, නාසය, දිව, කය, හදේවත් රූපය. ඔය ස්ථාන හයේ තමයි සිත් උපදින්නේ. දැන් බණ අහනවා. බණ අහනවා කියන්නේ මොකද වෙන්නේ? සෝත විඥාන પરම්පරාව උපදිනවා. සෝතද්වාවරජන චිත්ත වීති પરම්පරාව වශයෙන් උපදිනවා. රූපයක් දකිනවා කියන්නේ පින්වත්නි රූපය අරමුණු කරගත්ත චක්කුද්වාවරජන චිත්ත වීති වල පහළ වීමක්. දැන් මේ ස්වභාවය නොදන්නකම නිසා ඒ නොදන්නකමට කියන්නේ මොකද්ද? අවිද්‍යාව කියන්නේ. මේ ස්වභාවය නොදන්නාකම ඒ අවිද්‍යාව නිසා අවිද්‍යාව සහගත අදහසක් තියෙනවා. මම අහනවා, මම බලනවා, මම විඳිනවා, මම හිතනවා. මෙන්න මේ විදිහට. ඒකට තමයි කිය සක්කාය දිට්ඨිය කියලා. ඒ දෘෂ්ටි ඇති වෙලා තියෙන්නේම මේ කයේ සිතේ ක්‍රියාකාරීත්වය නොදන්නාකම නිසා. එතකොට සිතත් එක්කම උපදිනවා සිතත් එක්කම නැති වෙනවා සිත ගන්න අරමුණම ගන්නවා සිත උපදින වස්තුව ඇසුරු කරගෙන උපදිනවා එහෙම උපදින ධර්මතා කීයක් තියෙනවද 52ක් තියෙනවා ඒකයි බුදුරජාණන් වහන්සේ මෙතනදී මෙහෙම විස්තර කළේ භාගතුනාස දේශනා කරනවා මනසාචේ පදුට්ඨේන යම් කිසි කෙනෙක් එතනත් මනස කියන්නේ පින්නත් නේ සිතට චේත මන විඥාන ආදී වශයෙන් මේ එකම ධර්මතාවයක් හඳුන්වන්න තමයි නම් පාවිච්චි කරන්නේ. නැතුව මනස එකක් හිත එකක් එහෙම නෙවෙයි. මනස එකයි දෙකම එකයි. ඒකට සංයුත නිකායම සූත්‍ර දේශනාවල බුදුරජාණන් වහන්සේ දැන් අභිධර්මයේ නෑනේ මනසම් මනසම් කියලා. එහෙම නෑනේ. චිත්තං දැන් ධම්මසංගනේ එහෙම කියනකොට පේන්න තේනවානේ. කාමාවචර කුසල චිත්තං එහෙම එහෙමනේ තියෙන්නේ. චිත්තං කියන නාමයෙන්නේ. ඒතර මනස කිව්වත්, සිත කිව්වත් ඒක දෙකක් කොට සලකා ගන්න දෙපා. මනසාචේ පදුට්ඨේන. මේ සිත අපිරිසිදු කරගෙන. කොහොමද කින්නත් මේ සිතක් අපිරිසිදු වෙන්නේ? අපි මෙහෙම හිතමු. සිතක් අපිරිසිදු වෙන මූලික ධර්මතා තුනක් තියෙනවා. ලෝභ, ද්වේෂ මෝහ ලෝභයත් හිත කිලිටි කරන ධර්මයක් හිතේ ප්‍රබාෂර බව නැති කරන ධර්මයක් ද්වේෂයත් හිත කිලිටි කරන හිතේ ප්‍රබාෂර බව නැති කරන ධර්මයක් මෝහයත් හිත කිලිටි කරන හිතේ ප්‍රබාෂර බව නැති කරන ධර්මයක් වෙනවා එතකොට බලන්න දැන් මේ පින්නතුන්ගේ හිතේ තරහ තියෙනවද දැන් තියෙනවද තරහ දැන් නෑ මේ දැන් උපදින චිත්ත පරම්පරාව තුළ ද්වේෂ සහගත සිත් උපදින්නේ නැහැ. සමහරට උපදින්නත් පුළුවන්. සිම්වතේ. අනුමාන කරන්න පුළුවන් බොහෝ විට මේ උපදින චිත්ත පරම්පරාව තුළ ද්වේෂ සහගත සිත්, පටික සිත් නැහැ. දැන් උපදින්නේ ශ්‍රද්ධා සංප්‍රයුක්ත සෝබන සිත්. කුසල සිත් උපදින්නේ පින්නාත්ම. අනික් කාරණාව තමයි මරණයේ සිට උපතතෙක් පවතින එක සිතක් නැහැ. භවයෙන් භවයට භවයෙන් භවයට යන සිතක් නැහැ. එක සිතක්. ద్వාරෙන් ద్వාරයට මාරු වෙන. ඇසෙන් නාසයට, නාසයෙන් කනට, කනෙන් දිවට, දිවෙන් කයට මාරු වෙන සිතකුත් නැහැ. සිත් පරම්පරාවක් තියෙන. චිත්ත පරම්පරාවක්. හවද ගෙන්නන්නේ. එතකොට දැන් මේ උපදින සිත් පරම්පරාවක් සිත් වැල් උපදින්නේ. එකම සිතක් නෙවෙයි පවතින. සිත් වැල් පරම්පරාවක්. දැන් උපදින මේ චිත්ත පරම්පරාව තුළ පටික සම්ප්‍රයුක්ත වන සිත් උපදින්නේ නැහැ. දැන් තරහට මොකද වෙලා තියෙන්නේ එතකොට? ඇයි තරහ නූපදින්නේ? දැන් පින්නවත් මේ මිනිස්සුන්ගේ තරහව මොකද කරන්නේ? මොකද කරන්නේ මිනිස්සු තරහකුව. ඔයත් දන්නනේ කරන දේවල්. ඔයත්ම හිතලා බලන්න පුංචි කාලේ ඉඳන් තරහ ගියා තරහකුව මොකද කළේ කියලා. අද උදේ තරහ ඉන්නේ නැති. ඊයේ දවසේ තරහ ඉන්නේ නැති. තරහ ආවට පස්සේ මොකද කරන්නේ? මිනිස්සුන් ආත්ම ප්‍රත්‍යක්ෂාවක් නැහැ. මිනිස්සු සෝසංකානගතව ජීවත් වෙනවා අඩුයි. තමන්ගේ සිත තේරුම් අරගනිමින් සිත ගැන හොයමින් ජීවත් වෙන අඩුයි පින්නත්. බලන්න ඉපදුන දවසේ ඉඳලා දැන් කොච්චර තරහසිත ඇති වෙලා තියෙනවද? ඉපදුන දවසේ නම් කොච්චර රාගසිත ඇති වෙලා තියෙනවද? ඉපදුන දවසේ නම් කොච්චර ලෝභසිත, මෝහසිත ඇති වෙලා තියෙනවද? අපි නිකමද හිතලා බලනකොට කොහොමද මේ ඇති වෙන්නේ කියලා. තරහ කොහොමද ඇති වෙන්නේ? ආරාධනාවක් නැතුවමනේ උපදින්නේ. ආරාධනාවක් නැතුව අනාරාධිතව උපදින ධර්මයක් තමයි තරහ. ආරාධනාවක් නැතුව අනාරාධිතව උපදින ලෝභය, ඊර්ෂ්‍යාව, වෛරය මේවා. අනාරාධිතවම උපදින මේ ධර්මතා කොහොමද උපදින්නේ කියන ප්‍රත්‍යවේක්ෂාව, කල්පනාව අපි අපේ ජීවිතේ කරලා තියෙනවා. තරහ යවට පස්සේ උඩ පහිනා ගහන්න යනවා දුවනවා. වැට දැකලා තියෙනවනේ වෙනසන තරහ ගියාම වෙන දේවල්. නිකන් අර වැට දැකලා තියෙනවනේ අර මල පෙරේත යක්ෂය වෙනසන ආවේශ වුණාම කොහොමද? ආන් මේ වගේ. ඒක කියනවා මිනිස්සු. මගේ යකා උසගන්න එපා. මගේ යකා ඇවිසලා දැන් ඉන්නේ කියනවනේ. එහෙම කියනවා. ඒ වගේම තමයි. තරහ හිතේ ප්‍රබල වුණාට පස්සේ ප්‍රේතෙක් ආවේශ වුණා වගේ. යකෙක් ආවේශ වුණා වගේ. දැන් ඔය තැම්පත් කයවල්. දැන් මෙතන හරිය තැම්පත් වෙනෝ ඉන්නේ. ඔයත් මතක් කරගෙන තරහ ගිය වෙලාවක හොඳට. ඒ වෙලාවේ මේ වෙලාවේ කොහොමද කියලා. දැන් පැවැත්මත් ඒ වෙලාවේ පැවැත්මත් අහසට පොළොව වගේ. ඒ වෙලාවේ ක්‍රියාත්මක වුණේ පටිඝ සිත්වලට අනුකූල වීම වශයෙන්. දැන් ක්‍රියාත්මක වෙන්නේ ශ්‍රද්ධා සිත්වලට ශ්‍රද්ධා සංප්‍රයුක්ත වුණ සෝබන සිත්වලට අනුකූල වීම වශයෙන් තමයි දැන් මේ පින්වත් පිරිස ක්‍රියාත්මක වෙන්නේ. ඒ නිසා පින්නතුනි මේ හිතේ කොහොමද තරහක් ඇති වෙන්නේ? කොහොමද ලෝභයක් ඇති වෙන්නේ? කොහොමද ඊර්ෂ්‍යාවක් ඇති වෙන්නේ? කොහොමද වෛරයක් ඇති වෙන්නේ? කියලා හොයලා බලන්න ඕන. තම තමන්ගේ හිත පිළිබඳව. දැන් අවුරුදු 60ක්, දැන් අවුරුදු 50ක්, දැන් අවුරුදු 40ක් තරහ කියන වැඩ කළානේ. ලෝභයෙන් වැඩ කළානේ. ලෝභය ඇති වුණාම ලෝභයට අනුව වැඩ. තරහ ඇති වුණාම තරහට අනුව වැඩ. ඊර්ෂ්‍යාව ඇති වුණාම ඊර්ෂ්‍යාවට අනුව වැඩ. හරිද? බලන්න ඒ උපදින උපදින සිත්වලට අනුකූල වීම වශයෙන් ක්‍රියාත්මක භාවයක් තමයි මේකයි තියෙන්නේ. එහෙම නැත්නම් හොඳට සලකලා බලන්න ඕනේ, කල්පනා කරලා බලන්න ඕනේ. දැන් ඇත්තට තරහට මොකද වෙලා තියෙන්නේ? තරහ දැන් කොහෙද තියෙන්නේ? කොහෙද තියෙන්නේ? දැන් කොහෙද තරහ? හරි ප්‍රශ්නයක් දැන් මේක. දැන් ඔය වෙනතුන් හිතලා බලන්න ඕනේ. දැන් තරහ කොහොමද? ඔයතන මැරෙනකම් මොහොම ජීවත් වෙන්න පුළුවන් වුණා තරහක් නූපදවගෙන. අය තරහ ඉපදුනේ නැත්තම් ජීවිත කාලෙටම කොච්චර සැනසෙල්ලද? කොච්චර සුවයක්ද? එතකොට දැන් තරහ නැහැ. දැන් තරහ කොහෙද තියෙන්නේ කියලා අහන එකත් වැරදි. ඒ ප්‍රශ්නෙත් වැරදි. දැන් තරහ නිරුද්ධයි. දැන් තරහ නැහැ. කොහෙත්ම නැහැ. අංශු මාත්‍රීය තරහක් මේ වෙලාවේ උපදින සිත් එක්ක සංප්‍රයුක්ත වෙන්නේ නැහැ. සංප්‍රයෝග වෙන්නේ නැහැ. හොඳද? නමුත් අපි අනාගාමී වෙලා නැහැ. ඔයත් අහලා තියෙනනේ කාමරාග පටිග අනුසය නැසෙන්නේ අනාගාමී වුණාට පස්සේ කියලා. හැබැයි දැන් තරහ නැහැ. අපි අනාගාමීත් නැහැ. එතකොට අනාගාමී උතුමන් වහන්සේගේ අපේ වෙනස මොකක්ද? පැහැදිලි වෙනසකුත් තියෙන හැබැයි. අනාගාමී උතුමන් වහන්සේගේ චිත්ත પરම්පරාව තුළ උන්වහන්සේ පිරිනිවන් පාන කරන සිත් උපදිනවා. නිරෝධ සමාපත්තියට සමවැදෙන සිත් උපදින එක නතර වෙනවා. ඒ හැර පිරිනිවන් පාන කරන සිත් උපදිනවා. ඒ උපදින චිත්ත පරම්පරාව තුල ආය පටිග සිත් උපදින්නේ නැත. පටිග සිත් උපදින ස්වභාවය නැති වෙනවා. උන්වහන්සේ අපි හිතමු දැන් අනාගාමී උතුමන් වහන්සේ නමකට ඕන වෙන තරහ සිතක් උපදවා ගන්න. උන්වහන්සේට හිතලවත් ආයෙක උපදවා ගන්න බෑ. අනාගාමී උතුමන් වහන්සේට හිතලවත් කාමරාගයක් උපදවා ගන්න බෑ පින්වත්. ඒක වෙන්නේ නැහැ. ඇයි කාමරාග පටිග සිත් උපදින ගතිය ස්වභාවය නැති වෙලා. ඒකට කිව්වා අනුසය ධර්ම නැසිලා කියලා. හැබැයි දැන් අපේ මොකද වෙලා තියෙන්නේ? අපේ දැන් නම් මේ වෙලාවේ නම් තරහිත උපදින්නේ නැහැ. නමුත් මේ පෘථග්ජන චිත්ත පරම්පරාව තුළ පෘථග්ජන නෙවෙයි ආර්ය තත්ත්වයටපත් වුණා. අනාගාමී වෙනකන් උපදින සිත් පරම්පරාව තුළ පටිඝ සම්ප්‍රයුක්ත වන සිත් උපදිනවා. කොහොමද පටික සංප්‍රයුක්ත වන සිත් උපදින්නේ? කොහොමද තරහ උපදින්නේ? දැන් නැති තරහ කොහොමද උපදින්නේ? කොහොමද උපදින්නේ? පින්නාත්මේ තරහ උපදින්නේ පටික නිමිත්තයි අයෝනිසෝ මනසිකාරයයි නිසා. මේක හොඳට මතක තියාගන්න. හොඳට. මේ බුදු පියාණන් වහන්සේගේ ධර්මය හොඳට තේරුම් අරගත්තට පස්සේ මේ ලෝකේ හරි දැනසිල්ලෙන් ජීවත් වෙන්න පුළුවන්. මේ ලෝකේ හරි සතුටින් ජීවත් වෙන්න පුළුවන්කමක් තියෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ ධර්මයේ කියලා දේශනා කළේ ලෝකය පිළිබඳව. ලෝකය කියන එක බුදුරජාණන් වහන්සේ අර්ථ දැක්කේ කොහොමද? බඹයක් තරම් උස ශරීරයක් විඥානය සහිත මේ බඹයක් තරම් උස ශරීරය තමයි ලෝකය කියන්නේ කියලා බුදු පියාණන් වහන්සේ දේශනා කළා. එතකොට තරහ ඒ ලෝකයම අවබෝධ කරගත්තා නම් ඒ කෙනාට පුදුම සැනසෙල්ලකින් ජීවත් වෙන්න පුළුවන්කමක් තියෙනවා. ඒ ලෝකය හරියටම අවබෝධ කරගත් උතුමන් වහන්සේලා තමයි සහතන් වහන්සේලා, පසේ බුදුරජාණන් වහන්සේලා, ලෞතර බුදු පියාණන් වහන්සේලා. උන්වහන්සේලා ඒ ලෝකය අවබෝධ කරගෙන ඒ ලෝකේ රැළෙන්න දෙයක් නැති බව, ගැටෙන්න දෙයක් නැති බව, මුලා වෙන දෙයක් නැති බව ප්‍රත්‍යක්ෂ කරගෙන ඇලීමක්, ගැටීමක්, මුලා වීමක් නැතුව කෙලෙස් වලින් මිදුන හිතක තියෙන මිහිර විඳිමින් මේ ලෝකේ වැඩ හිටියා. උන්වහන්සේලා ආයු සංස්කාරයේ කෙලවර වෙනකොට පිරිනවන් ගියා. යලි රූපදීන් වශයෙන් නිවි ගියා. පරම ශූන්‍යත්වයට උන්වහන්සේලාපත් වුණා. ඒ නිසා මේ ලෝකය අවබෝධ කරගන්න උත්සාහ කරන්න ඕන පින්වත්නි. දැන් පටිඝ නිමිත්තත් අයෝනිසෝ මනසිකාරයක් නිසා තරහ උපදිනවා කියලා. කියනවා පින්නන්නේ අනාගාමී උතුමන් වහන්සේට පටිඝ නිමිත්තක්වත් ලෝකේ නැහැ කියලා. කොච්චර වටිනවද? උන්වහන්සේට පටිඝ නිමිත්තක්වත් නැහැ. දැන් අපි හිතමු දැන් මේ පින්නතුලාගේ ජීවිතේ ඉන්නවනේ එක එක බැඳගත්තු වෛර තියෙන මිනිස්සු. ජීවිතේම ඉන්නව නේද? නැත්තම් හොඳයි. ඉන්නවනම් නරකයි. හොඳද? දැන් එහෙම කෙනෙක් මෙතෙන් ආවයි කියලා හිතන්න. දැන් ඔයත් හොඳටම තරහ පුද්ගලයේ, ඔයත් අකමැති පුද්ගලයේ මෙතෙන් එනවා. ඒ පුද්ගලයා දකින්නකොටම මොකද වෙන්නේ? මෛත්‍රී සම්ප්‍රයුක්ත සිත් උපදිනවා. දකින්නකොටම මොකද වෙන්නේ? පටිඝ සම්ප්‍රයුක්ත වන සිත් උපදිනවා. නිමිත්තක් තිබුණා. තරහ සිත් උපදින නිමිත්තක් තිබුණා. හැබැයි පින්නතුනේ ඒ නිමිත්තට තනියම බෑ තරහ උපදවන්න. අතුලාන්තගත උපදින්න ඕන අයෝනිසෝ මානසිකාරය. වැරදි කල්පනා, වැරදි මෙනෙහි කිරීම. එතකොට පටිග නිමිත්තත් අයෝනිසෝ මානසිකාරයත් නිසා තමයි තරහ උපදින්නේ. කොහොමද ලෝභය නැත්තම් රාගසිත උපදින්නේ? සුබ නිමිත්තත් අයෝනිසෝ මානසිකාරයත් නිසා තමයි රාගසිත, ලෝභසිත උපදින්නේ පින්නාත්. මේ බාහිර ලෝකයට බෑ අපේ හිතේ හැඟීම් උපදවන්න. ඇහැට පේන රූපවලට බෑ, කනට ඇහෙන ශබ්දවලට බෑ. දැන් බලන්න එකම රූපයක් කෙරෙහි එක එක්කෙනාට ඇති වෙන්නේ එක එක අදහස්. එකම ශබ්දයක් කෙරෙහි එක එක්කෙනාට ඇති වෙන්නේ එක එක අදහස්. ඒකනේ මහත්ය කැමති දෙයට නෝන කැමති නැහැ. නෝන කැමති දෙයට මහත්තයා කැමති නෑ. හේතුව මොකක්ද? මේ ලෝකේ එක එක දේවල් වලට කෙනෙක් කැමති කෙනෙක් අකමැති. සමහර අය ඉන්නවා ඒ දෙයට කැමතිත් නෑ අකමැතිත් නෑ. උපේක්ෂා සහගතව ජීවත් වෙන යාරමුණ කෙරෙහි. එතකොට මේ බාහිර ලෝකයට බෑ අපේ හිතේ හැඟීම් උපද්දවන්න. මේ හැඟීම් උපදින්නේ අපි මෙනෙහි කරන විදිහ අනුව, කල්පනා කරන විදිහ අනුව, හිතන විදිහ අනුව. ඔන්න ඔයත් ඔන්න හොඳ දෙයක් ඇහුණා. මොකද්ද? හිතන විදිහ අනුව හැඟීම තියෙනවා. හිතන විදිහ අනුව චිත්ත සංප්‍රයුක්තව හැඟීම උපදින්නේ. තරහ උපදින්නේ හිතන විදිහ අනුව. මෛත්‍රිය උපදින්නේ හිතන විදිහ අනුව. රාගය උපදින්නේ හිතන විදිහ. විරාගය උපදින්නේ හිතන විදිහ. දැන් මේ දැන් අපි හිතමු ශරීරය. කේසාන්තේ ඉඳන් පාදාන්තය දක්වා සම කෙලවර කොට තියෙන මේ ශරීරය ආ බොහොම ලස්සනයි සුන්දරයි මధుරයි ප්‍රියයි මානසිකාර කරොත් මොකද වෙන්නේ උපදින ලෝභය ශරීර අරමුණු කරගත්ත කෙනෙක් ඇත්ත හිතනවා ශරීරේ කේසාන්තේට පාදාන්තේට සම කෙලවරකට ඇති මේ ශරීරය හැදලා තියෙන්නේ මොන වගේද කියලා ප්‍රත්‍යක්ෂා කරලා බලන්න. එයා බලන හැම ගලවන හැම විදගෙන හැම ඇතුලේ තියෙන දේ පරීක්ෂා කරලා බලන නුවණින්. එයා ශරීරය ඇත්ත දකිනවා. යෝනිසෝ මනසිකාරයේ නිවැරදි මෙනෙහි කිරීම කරනවා. ඒ නිවැරදි මෙනෙහි කිරීමේ ප්‍රතිඵලයක් හැටියට ඒ සිත්ව ශරීර අරමුණු කරගත්ත ලෝභය උපදින්නේ නැහැ. අනිත් විදිහට මෙනෙහි කළොත් වැරදියට මෙනෙහි කළොත් ලස්සනයි, සුභයි, සුන්දරයි, මధుරයි. ඉතින් මොකද වෙන්නේ? මස් බොඩ මස් බොඩ හැටියට නොදැක ඒක මණිකක් හැටියට දැක්කොත් මොකද වෙන්නේ? ලෝභය උපදිනා හිතේ. ලේකඩ ලේකඩක් හැටියට නොදැක ඒක මණිකක් හැටියට දැක්කොත් වටින දෙයක් හැටියට දැක්කොත් ඇයි පින්නතුනේ? ශරීරය කියන්නේ මස් ගොඩක් නෙවෙයි. බර කිරනවායි කියලා කිරන්නේ හිතේ බරද? මොකේ බරද කිරන්නේ? මස් ගොඩේ බර. ලේ ගොඩේ බර. ඇටකටු ගොඩේ බර. නහරවැල් ගොඩේ බර නේ කියලා බලන්නේ. ආ කිලෝ 50යි. කිලෝ 60යි. වැඩි වෙලා මස් ගොඩ කියලා මිනිස්සු කිය. හොඳද? ඒක දැක ගන්න බැරි වුණොත් මස් ගොඩ මස් ගොඩක් හැටියට, ලේ ගොඩ ලේ ගොඩක් හැටියට දකිනවා නම්, කටු ටික කටු ටිකක් හැටියට දකිනවා නම්, නහර වැල් නහර වැල් හැටියට දකිනවා නම්, ආයෙ කොහෙද පේන්නේ මේ ශරීර කෙරෙහි සුබ සංඥා උපදින්නේ. මේ ශරීර කෙරෙහි ලෝභ සිත් උපදින්නේ. ශරීර අතහැරෙනවා නේ කියනවා. ඒ කෙනාගේ හිත ශරීර දැකලා ගිනි ගන්නේ නැහැ. කාම රාගයෙන් දැවෙන්නේ නැහැ, තැවෙන්නේ නැහැ. එහෙම හිත සැනසුණ හිත අනිසි මෙනෙහි කිරීම නිසා මොකද වෙන්නේ? හිත ගිනි ගන්නවා. හරියට දැකලා හිත ගිනි ගන්නවා. අයෝනිසෝ මනසිකාරය නිසා උපදිනවා ලෝභය. යෝනිසෝ මනසිකාරය නිසා උපදිනවා මොකද්ද? අලෝභය විරාගය. තරහත් එහෙමයි. කවුරුද ඇවිල්ලා මෙතෙන් බනිනවා? මෙතෙන් කවුරුද ඇවිල්ලා බැන්නොත් මෙතනින් ඔක්කොටම එක වගේ හැඟීමක් ඇති වෙනවා. නෑ. එක එක්කෙනාට එක එක හැඟීම් ඇති වෙන්නේ. කෙනෙකුට අර මනුස්සයා මරන්න හිතේ. කෙනෙකුට අතපයක් කඩන්න හිතෙයි. හරිද? තව කෙනෙකුට අනේ ඉතින් අඥානකමේ තරමනේ. පවට පින දෙන්න බෑනේ. කර්මයේ හැටි ඔහොම තමයි කියලා ඇත්ත දැකලා තරහක් නැතුව බණින පුද්ගලයා කෙරෙහි මෛත්‍රියෙන් කටයුතු කරන්න පුළුවන්. එතකොට බලන්නකො පින්වත්නි එකම දෙයක් ගැන හිතන විදිහ අනුව මේ හිතේ හැඟීම උපදින විදිහ. මෛත්‍රිය උපදින්නේ තරහ උපදින්නේ හිතන විදිහ අනුව. ඒකයි කිව්වේ මනසාචේ පදුට්ඨේන කියලා. යෝනිසෝ මනසිකාරයෙන් නිසා පිරිසිදු වෙනවා. අයෝනිසෝ මනසිකාරයෙන් නිසා අපිරිසිදු වෙනවා. ඔය පිනතුන්ට තරහක් ඇති වුණ ගමන්ම එන්න ඕන අදහස මොකද්ද? ආ අයෝනිසෝ මනසිකාරයේ ප්‍රතිඵලය. විභාගයේ ප්‍රතිඵලය වෙන්න. මතක් වෙන්න ඕනේ. ලෝභයක් ඇති වෙනකොට මොකක්ද වෙන්න ඕන? ආ අයෝනිසෝ මනසිකාරයේ ප්‍රතිඵලය දෙilla. ඊර්ෂ්‍යාවක් උපදිනකොට අයෝනිසෝ මනසිකාරයේ ප්‍රතිඵලය දෙilla. දුකක් ඇති වෙනකොට අයෝනිසෝ මනසිකාරයේ ප්‍රතිඵලය දෙilla. අන්න තමන්ගේ පැත්තට හැරවිලා ජීවත් වෙන කෙනෙක් වෙන්න ඕන. තමන්ගේ සිත හොයන කෙනෙක් වෙන්න ඕන. තමන්ගේ සිත අවබෝධ කරගන්න කෙනෙක් වෙන්න ඕන. තමන්ගේ සිත හොඳට තේරුම් අරගත්තා නම් පින්නතුණි අනිත් సంతානත් ඒ විදිහට තමයි ක්‍රියාත්මක වෙන්නේ කියලා තේරුම් අරගන්න පුළුවන්. මේක හොඳට තේරුම් අරගත්තට පස්සේ අපි තෝ කෙනෙකුට ගිහිල්ලා කෑ ගහනවා, බනිනවා, ගහන්න යනවා, පොළවේ ගහනවා. මේක හොඳට තේරුම් අරගත්ත කෙනාට කෙන අවබෝධය මොකක්ද? ආ, පටික සම්ප්‍රයුක්ත වුණ සිත් ඇති වෙලා ඒ සිතට අනුකූල වීම වශයෙන් දැන් මස් කොට වැඩ. ඒක නැත කතාව. ඒ තරහ සිත්වලට අනුකූල වීම වශයෙන් උඩ පනිනවා, දුවනවා, පරුස වචන කියනවා, පොළවේ ගහනවා, මරන්න යනවා. මොකට අනුකූල වීම වශයෙන්ද? කටික සංප්‍රයුක්ත වුණ සිතට අනුකූල වීම වශයෙන්. මේක හොඳට ඒ නිසා තමන්ගේ පැත්තෙන් ඒකනේ ඉති අජ්ජත්තං වා චitte චිත්තානුපස්සේ විහෙරති කිය බාගුණාස. ඊළඟට තමයි බහිද්ධාවා චිත්තේ චිත්තානුපස්සේ විහෙරති කිවි. අද ගොඩාක් ඇතන මොකද වෙන්නේ? අජ්ජත්තං වා චිත්තේ නැහැ. බහිද්ධාවා චිත්තේ තමයි හැම වෙලාවකම ඉන්නේ. අනිත් අය තේරුම් අරගන්න යන්නේ. ඒකනේ කියන්නේ. දැන් ওই පිළිතුන් අහලා තියෙනවද කාගෙන් හරි දැන් මං අවුරුදු 60ක් ජීවත් වෙනවා තව බැරුණා මට මගේ හිත තේරුම් අරගන්න කියන එහෙම. එහෙම ඇහිලා තියෙනවද? දැන් මම අවුරුදු 60ක් ජීවත් වෙනවා මට තව බැරුණා මගේ හිත තේරුම් අරගන්න කියලා ඇහෙන්නේ නැහැ. හැබැයි කියනවා ඇහෙනවා පින්නන්නේ. මෙච්චර කාලයක් දැන් එකට මෙච්චර කාලයක් වෙනවා විවාහ වෙලා තව බැරුණා මගේ මහත්මයා මට තේරුම් අරගන්න. තව බැරුණා නෝන තේරුම් අරගන්න. තව බැරුණා දරුවෝ තේරුම් අරගන්න කියනවා. ඒ මිනිස්සයා මට දරුවෝ තේරුම් අරගන්න යාළුවෝ ගැනත් කියනවා එහෙම. හැබැයි මිනිස්සු කියන්නේ මට දරුණා තව මට මගේ හිත තේරුම් අරගන්න කියලා. තමන්ගේ හිත තේරුම් අරගත්තා නම් වෙනතුනි ලෝකෙම තේරුම් අරගත්ත තමයි. ආයේ දෙයක් ඇත්තේ තමන්ගේ කය තේරුම් අරගත්තා නම් එයා ලෝකේ සියලු කයවල් තේරුම් ගත්ත කෙනෙක්. තමන්ගේ සිත තේරුම් අරගත්තා නම් ලෝකේ සියලු සිත් තේරුම් අරගත්ත කෙනෙක්. හොද්දට පේනවා. ඇස්සටි පුරුෂයෙක් රූප දකින්නවා වගේ නුවණින් දකින්න පුළුවන්. ආ මාන්නෙන් ක්‍රියාත්මක වෙන මස්කොඩවල්. ඊර්ෂ්‍යාවෙන් ක්‍රියාත්මක වෙන මස් ගොඩවල්. ලෝභයෙන් ක්‍රියාත්මක වෙන මස් ගොඩවල්. තරහෙන් ක්‍රියාත්මක වෙන මස් ගොඩවල්. හොද්දට සමාජ තේරුම් අරගෙන ජීවත් වෙන්න පුළුවන්කමක් තියෙනවා. ඒක තේරුම් අරගත්තට පස්සේ අතුලාන්දගත පැවීමක්, දැවීමක්, පිච්චීමක්, නලියන බවක් නැති වෙනවා යනවා. හොඳද? එතකොට සිතක් පිරිසිදු වෙන්නේ යෝනිසෝ මනසිකාරය නිසා හිතක් අපිරිසිදු වෙන්නේ අයෝනිසෝ මනසිකාරය නිසා. තරහක් ඇති වෙනකොට ඔන්න හොඳට මතක තියාගන්න මම මුලින් කිව්වා වගේ අයෝනිසෝ මනසිකාරය ප්‍රතිඵලයක්. මෛත්‍රියක් ඇති වුණාම යෝනිසෝ මනසිකාරය ප්‍රතිඵලයක්. රාගසිතක් ඇති වුණාම අයෝනිසෝ මනසිකාරය ප්‍රතිඵලයක්. ඊර්ෂ්‍යා සිතක් ඇති වුණාම අයෝනිසෝ මනසිකාරය ප්‍රතිඵලයක්. නැති කරගන්න නම් මොකද කරන්න ඕනේ? අයෝනිසෝ යෝනිසෝ කරනවා. පින්නතුනේ බුදුදහමේ තියෙන භාවනාව සම්පූර්ණයෙන්ම රැඳිලා තියෙන්නේ ওই යෝනිසෝ මනසිකාරය මත. යෝනිසෝ මනසිකාරය මත පදනම්ව තමයි සමත විපස්සනා භාවනාව වැඩෙන්නේ. බුදුරජාණන් වහන්සේ යෝනිසෝ මනසිකාරය මුල් කරගෙන තමයි මේ సంతාන අරිහත්ත්වයට පත් වෙන මඟ දේශනා කළේ. හද බලන්න සංයුත්ත නිකායේ තියෙන නිදාන සංයුත්තේ නිදාන වර්ගයේ අபிසමය සංයුත්තය අරගෙන ඒකේ තියෙනවා අයෝනිසෝ මනසිකාරය, යෝනිසෝ මනසිකාරය, පටිච්චසමුපාද ධර්මයේ පිළිබඳව. ඒ නිසා මේක හොඳින් වටහා ගන්නට. මනසාචේ පදුට්ඨේන. එතකොට අයෝනිසෝ මනසිකාරයේ මනස ප්‍රදෘශය කරගෙන, මනස දෝෂය කරගෙන භාසදිවා කරෝතිවා. යම් දෙයක් කියනවනම් යම් දෙයක් කරනවනම් තතෝනං දුක්ඛමන්නේ. එතෙන් සිට ආය කල්යන්නේ නැහැ. එතෙන් ඉඳලා එයාගේ පිටිපස්සෙන් දුක එනවා. කරත්ත රෝදේ වගේ. හොඳද? ඒ නිසා මේ මනස පිරිසිදු කරගන්න වැඩපිළිවෙල තුල හොඳට ප්‍රයත්න දෙන්න පිණිසනේ. පිරිසිදු සිත් ඇතිව පිරිසිදු సంతාන ඇතුව ජීවත් වෙන්න. හිත පිරිසිදු කරගන්න වැඩපිළිවෙල තුළ නිරත වෙන්න. ඒ නිසා මේ සිත පිළිබඳව හොඳ අවබෝධයකින් අයෝනිසෝ මනසිකාරයේ තේරුම් අරගන්න යෝනිසෝ මනසිකාරයේ තේරුම් අරගන්න අයෝනිසෝ මනසිකාරයෙන් වැළකෙන්න යෝනිසෝ මනසිකාරයේ තුල නිරත වෙන්න ඒක කරන්න පටන් ගන්න අද ඉඳලා අයෝනිසෝ මනසිකාරයෙන් අයින් වුණා හැම වෙලාවකම යහපත් විදියට හිතනවා තේරෙනවද කියලා යහපත් විදියට හිතනවා ඒ යහපත් විදියට හිතන්න හිතන්න අපේ හිත යහපත් වෙනවා අපේ සිත් පිරිසිදු වෙනවා ඒ නිසා මේ හැම දිනාටම අපි ආශිර්වාද කරනවා, පින් අනුමෝදන් කරනවා. මේ හැම දිනාටම තමන්ගේ సంతාන පිරිසිදු කරගන්න ධර්මයේ රැකවරණය වේවා කියලා. පින්තුනි අද මේ ඓතිහාසික කුරුකුඳේ පුරාණ විහාරස්ථානයේ සිට මේ ධර්ම දේශනාව දේශනා කරන්න මේ ධර්ම දේශනාව විකාශනය කරන්න දායකත්වයෙන් කටයුතු කරන්නේ අංක 236 ගමගෙදර වත්ත ගොඩගන්ධනීය පේරාදෙනිය කියන ලිපිනයෙහි පදිංචි හේමා අමරසිරි මහත්මිය ඇතුළු ඒ සදැහැති පින්වත් පිරිස එපිනතුන් බලාපොරොත්තු වෙනවා මාස 3කට එහා පැත්තේදී අභාවයටපත් වන සිසිල් අමරසිරි ඉංජිනේරු මහත්මයා සිහිපත් කරලා එතුමන්ට පුණ්‍යානුමෝදනාවන් සිදු කරන්න වර්ෂ 5කට එහා පැත්තේදී අභාවයටපත් වන සුගී අමරසිරි තරුණ මහත්මයා සිහිපත් කරලා පින් අනුමෝදන් කරන්න. ලියනගේ පවුලේ දෙමාපියන් ඇතුළු ඥාතීන්ට පින් අනුමෝදන් කරන්න. අමරසිරි පවුලේ දෙමාපියන් ඇතුළු සියලු ඥාතීන්ට පින් අනුමෝදන් කරන්න. එවැනි ප්‍රාර්ථනාවක් සිත්ති ඇති කරගෙන මේ ධර්ම දේශනාවේ පුණ්‍යවන්ත සදැහැති දායකත්වයේගෙන කටයුතු කරන්න. අද දවසේ රැස් කරගත්ත මේ පුණ්‍ය ශක්තියේ බලය අපි කවුරුත් අනුමෝදන් කරමු. ඒ පිනතුන් නමින් අභාවයට පත්වන යම්තා ඥාතීන්, ඒ පිනක් පිරිස නමින් අභාවයට පත්වන යම්තා ඥාතීන් පින්බලාපරුත්තු වෙත්නම් ඒ සියලුම ඥාතීන් මේ පින් දැක බලා අනුමෝදන් කරගනිත්වා සංසාර ජීවිතේ සුවපත් කරගෙන උතුම් නිර්වාණ ශාන්තියෙන් සැනසෙත්වා මෙපින් අනුමෝදන් කරගනිත්වා කියලා පින් අනුමෝදන් කරන්න. ඥාතීන් සිහිපත් කරගෙන මාත් එක්ක මේ කීට ගාථාවන් කියලා පින් අනුමෝදන් කරන්න. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ අද දවසේ ධර්ම දේශනාව පටිගත කරන මේ ඓතිහාසික කුරුකුඹේ පුරාණ විහාරස්ථානයේ විහාරාධිපතිස්වර වැඩ සිටින පොළොන්නරුවේ සුමනසාර ස්වාමීන් වහන්සේ ඇතුළු විහාරවාසී පින්නස් ස්වාමීන් වහන්සේලාට මේ අවස්ථාවට සම්බන්ධ වුණ අපිට කුඩා කල උගන්වපු මෙදිනක විද්‍යාල ඉගෙන ගන්න කාලේ අපිට උගන්වපු අපේ ගුරු දේවයන් වහන්සේ නමක් වෙන මේ නුදුරු විහාරස්ථානයක වැඩ සිටින අපේ සුමනසාර ස්වාමීන් වහන්සේගේ ගුරු දේවයන් වහන්සේ වෙන දුම්බර සෝරත නායක ස්වාමීන් වහන්සේ හිටත් අද මේ ධර්ම දේශනාවේ පුණ්‍යවන්ත දායකත්වයෙන් කටයුතු කරන අංක 236 ගමගෙදරවත් ගොඩගන්දෙනිය පේරාදෙනිය කියන ලිපිනයෙහි පදිංචි හේම අමරසිරි මහත්මය ඇතුළු ඒ පවුලේ සදැහැති පින්වත් හැම දිනාටමත් අද මේ ධර්ම දේශනාව ශ්‍රවණය කිරීම සඳහා බොහෝම ශ්‍රද්ධාවෙන් මේ විහාරස්ථානයේ පැමිණි මේ සත්පුරුෂ පිනතුන්ටත් සද්ධර්ම ශ්‍රවණය කළ ලෝ ආශී හැම දිනාටම තුනුරුවන් සතු අනන්ත සූවිසි මහා ගුණ බලයෙන් සිතක් ශාන්තියක් සැනසෙල්ලක් යහපතක්ම වේවා යම්තාක් ලෙඩ දුක් කරදර බාධක තියෙනම් මේ සෑම සුළු දෙයක්ම දුරු වේවා මේ මනුස්ස ලෝකේ සැනසීමෙන් සතුටෙන් සාමයෙන් ජීවත් වෙන්න අවශ්‍යයි කායික මානසික දුක් නිරෝගී භාවය මේ හැම දිනාටම අභිවර්ධනය වේවා කියලා ආශිර්වාද කරනවා. බොහෝම ශ්‍රද්ධාවෙන් රැස් කරගත්ත මේ උදාාරතර වූ කුසල ශක්තියේ බලය මේ හැම දිනාටම උතුම් වූ නිවන් සුව පිණිස වේවා කියලා ප්‍රාර්ථනා සිදු කරනවා. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ශාසනං චිරං රක්칸තු දේශනං චිරං රක්칸තු මම් පරන්ති සාදු සාදු සාදු පින්වත්නි ඔබ අප කෙරෙහි මෙත් සිතින් එම උතුම් සතරම දේශනාව පවත්වා වදාළ පූජනීය උඩුදුම්බර සෝවිත පින්වත් ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයත් මේ ගෞතම බුදු ශාසනය තුලදීම ඒ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධයේ පිණිසත් මේ උතුම් සතරම දානමේ කුසලය හේතු වාසනා වේවායි සාදුනාද පවත්වා ප්‍රාර්ථනා කරමු සාදු සාදු සාදු Thank you.